කර්ම විපාකවල භයානකත්වය මෙනෙහි කිරීම තුළින් ධර්ම මාර්ගයට එළඹෙන්න අවශ්‍ය සංවේගය මතු කර ගන්න පුළුවන්. දැන් අද මේ මාතුකා කරගත්තු ගාථාවට අදාළ නිදාන කතා වෙනොත් බරපතල කර්ම විපාක මෙලොවම පරිසම් දෙන හැටි විපාක විඳින්න වෙන හැටි පෙන්눔 කරනවා සවැත් නුවර හිටියා දවඝාතකයෙක් අවුරුදු 50 ගණනක්ම දවඝාතක රස්සාවේ කරමින් මරණ ගවයින්ගේ හොඳ මස් කොටස උයවාගෙන අඹදරුවන් එක්ක ඒවා අනුභව කරන අතරේ ඉතිරි හරිය විකුණමින් ජීවත් වුණේ එක දවසක් දා මේ මිනිසයා ගව මස් විකුණලා ඉවර වෙලා නාන්න යන්න ලෑස්ති වෙලා භාර්යාවට කිව්වා අර හොඳ මස් කෑල්ල මට උයලා තියන්න කියලා. ඒක දීලා ගියා. ඉතින් නාන්න ගිය අතරේ මේ මිනිසයාගේ යාළුවෙක් ඇවිල්ලා මේ භාර්යාවට කියනවා අපේ ගෙදරට මේ කෙනෙක් ඇවිත් ඉන්නවා විකුණන මස් ටිකක් ගන්න පුළුවන්ද කියලා. එතකොට භාර්යාව කියනවා ඔබේ මිත්‍රයා මස් විකුණලා ඉවර වෙලා නාන්න ගියයි දැන් විකුණන්න මස් නැtei කියලා. ටිකක්වත් නැද්ද කියලා හැම අරුවාම ඔන්න අර ඒ උයන්න දීපු මස් කෑල්ල විතරයි තියෙන්නේ කිව්වා. ඉතින් මේ පුද්ගලයා කල්පනා කළා මේ කවදාවත් මේ මස් කෑල්ල නම් දෙන්නේ නැහැ කියලා බලාත්කාරයෙන් මේක අරගෙන ගියා. ඊළඟට අර ගවඝාතකයා ඇවිල්ලා ආහාර ගන්න සූදානම් වෙනකොට මේ භාර්යාව පලාකොළ එක්ක බතක් ඉස්සරහින් තිව්වා. මේ මිනිහයා ඇහුවා කොහොමස් කියලා. ඇයි එතකොට මස් නැහැ කිව්වා. ඇයි මම දුන්නා නේද මස් කෑල්ලා. එතකොට ඔන්න ඒ භාර්යාව කිව්වා ගතන්තරේ මෙහෙම ඔබේ යාළුවෙක් ඇවිල්ලා මස් ඉල්ලුවා. මම එපයි කියද්දි කියද්දි බලාත්කාරයෙන් අරන් ගියා කියලා. මස් නැතුව මට බත් කන්න බෑ කිව්වා. නෑ නෑ ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. දැන් මොන ඔය තීන හැටියට කන්නේ කිව්වා. ඉතින් ඊළාට තරහින්ම ඒ බත් ටික ආපහු ඇරලා මේ මිනිහයා පිහියත් අරගෙන ගේ පිටිපස්සට ගිහිල්ලා ගේ පිටිපස්සේ හිටිය හරගගේ රටේ අත දාලා දිව එළියට ඇදලා මුලින්ම කපලා අරගෙන ඇවිල්ලා අර ගිනි අඟුරු වල දාලා පුළුස්සලා කන්නල ඇස්ති වුණා ඉස්සෙල්ලා බත් කටක් කාලා අර බදපු මස් කෑල්ල කටේ තියෙනවත් එක්කම මේ මිනිස්යාගේ දිව එහෙමම ඒ කර්ම විපාක වශයෙන්ම කැපිලා දිව කැඩිලා කියලා කියනවා ගෙහම ගැලවිලා බත් පිඟානට වැටුණා. ඉතින් ලේ පෙර පෙර හතර ගාතෙන් මේ ගේ එහා මෙහා දුවනවා. මේක දැකලා අර භාර්යාව එතකොට ඒ පුතත් ළඟ හිටියා කියනවා පුතේ පේනව නේද? දැන් මේ කර්ම විපාකේ ඔබ මැත්තේත් වැටේවි. ඒක නිසා මං ගැනවත් සොයන්නේ නැතුව පණ බේරගෙන යන්නේ කියලා. ඉතින් මේ ළමයාත් මවට වැඳලා පිටත් වෙලා ගියා. එතන කියන හැටියට තක්සරාණ නුවරටම ගෙදරින් පිටත් වෙලා එම් පිටිම පැනලා ගියා වගේ ගියා. ඉතින් ඒ අතරේ අර ගවයක් මලා අර මිනිසයා අර විදියට විලාප තියමින් හරකෙක් වගේ හැසිරিলা ඊළඟට මැරිලා නිරයේ උපන්නා. එතකොට ඒ ගව ඝාතකයාගේ කතන්දරය එතනින් ඉවරයි. උතන ඉඳලා තියෙන්නේ ගව ඝාතක පුත්‍රයා පිළිබඳ ප්‍රවෘත්තිය. ඉතින් මේ තරුණයා ඒ ප්‍රක්ෂලාවට ගිහිල්ලා එතන කියවෙන හැටියට ස්වර්ණාභරණ හදන ඒ ගුරුවරයෙක් ළඟ ඒක පුහුණු වුණා. ඉතින් ඒක හොඳට පුහුණු වෙලා එක දවසක් දා ඒ ගුරුවරයා රන්කරු ගුරුවරයා ආචාර්යවරයා ගමට යන්න අවශ්‍යතාවක් වෙලා යම්කිසි ආභරණයක් හදන්න මෙයාට පැවරුවා. ගිහිල්ලා එනකොට මේක ඊටාමත්ම හොඳින් ඒක හදලා තියෙනවා දැකලා සතුටු වෙලා දැන් ඉතින් මෙයාට තමන්ගේ ජීවිකාව කරගෙන ඉන්න පුළුවන් කියලා ඒ කාලේ ඔය දිසාපාමක ආචාර්යවරුන්ගේ සිරිතක් තියුණා උපාධිය දෙන්න වගේ හොඳම ගෝලයට දෙන්නේ තමන්ගේ දුවණියයි. ඒ වගේ තමන්ගේ දියණියත් පාවා දීලා මොන එතන ඉඳලා තියෙන්නේ මේ කාලේ කියන හැටියට හොඳ සාර්ථක ජීවිතයක්. ඒ අර ගවඝාතික පුත්‍රයා දැන් රන්කරුවා ගත කළා දූ දරුවන් නැතිව. කල්යාමේදී මේ මිනිස්යාගේ පුතුන් සවැත් නුවරට ගිහිල්ලා පදිංචි වුණා කියලා කියවෙනවා. නමුත් ඒ පියා තක්සලාවේමයි හිටියේ. ඒ සවැත් නුවරට ගිහිච්ච ඒ රන්කරු ගල්ඝාතක පුත්‍රයාගේ දරුවෝ බුදු පියාණන් වහන්සේගෙන් ධර්මයේ මාලා හොඳට ශ්‍රද්ධාවන්ත වෙලා කල්පනා කළා අපේ තාත්තා දැන් ඉතින් බොහොම වයස්ගත වෙලා පිනක් දහමන් නොකර ඉන්නවා. ඒ වෙනුවෙන් පිනක් කරන්න ඕන කියලා ඒ තමන්ගේ පියා ගෙදරට ගෙන්නවලා බුද්ධ ප්‍රමුඛ සංඝයා වහන්සේට දානයක් පූජා කරන්න සූදානම් වුණා. මේ දාණයට බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා වැඩම කළාම හොඳ හැටියේ දාණය පූජා කරලා දැන් මේ විදිහේ දානවලට කියන්නේ දැන් මේ පින්නතුන්ට නිතර අහන්නේ මතක භක්ත එහෙම නැත්නම් මලබත මරුණට පස්සේ මව්පිය ආදීන් මරුණට පස්සේ දෙන දාන. නමුත් මෙතන මේ කියන්නේ විශේෂම දානයක්. ඒකට කියනවා ජීව භක්ත කියලා. තමන්ගේ ජීවත් වෙන පියාණන් වෙනුවෙනුයි මේ දාණය දෙන්නේ. එතකොට ඒ අපි හිතමු මේ වයස්ගත මිනිසයා ඉන්නවා. අර ඒ දාන කලමන ආදිය ඒ පියාණන්ට අතගස්සවල හරි එහෙම මොකක් හරි ක්‍රමයකින් හිතට ඒක තමන්ගේ දානයක් කියන අවබෝධය දීලා බුදුරජාන් වහන්සේ අතුළු සංඝයා වහන්සේලාට ඒ දාණය පූජා කළා. දාන පින්කමින් පස්සේ මේ පුත්‍රයෝ බුදු පියාණන් වහන්සේට ආරාධනා කළා. අපේ පියාණන් වෙනුවෙන් මේ දාණය දුන්නේ. මේ පියාණන්ට අනුමೋದනාවක් කරන්න කියලා. Tamanට නෙවෙයි පියාණන්ට අනුමೋದනාවක් කරන්න. අන්නේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ යම්කිසි දේශනාවක් පැවැත්තුවා. සමහර විට බුදුරජාණන් වහන්සේට පෙන්ව ඇති මේ ගවඝාතක පුත්‍රයා තුළ යම්කිසි කුසල ශක්තියක් තියෙනවා කියලා ඒකට එල්ල කළා යම්කිසි දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාවේ අපිට හිතා ගන්න තියෙන අවසානයේට ඒකේ සාරය හකුලා දක්වන විදිහේ ගාථා දෙකක් තමයි අපි දැන් මේ මාතෘකාව වශයෙන් දැක්වේ ධම්මපද ගාථා දෙකක්. ඒ ගාථාව දැන් අපි ආයත් එක සාමාන්‍යයෙන් අර්ථය මතු කරගන්න කියමු. කණ්ඩු පලාසෝව දානිසි කණ්ඩු පලාස කියලා කියන්නේ දැන් ගස්වල වැටෙන්න ලං වුණාම කොළ පඳු පාටට හැරෙනවනේ දුඹුරු පාටට වගේ පඳු පාටට හැරෙනවනේ අන්න එතකොට බුදු පියාණන් වහන්සේ ඒ උපමාවයි මෙතන දෙන්නේ මේ මහලු උපාසක වුණේ අමතලා කියනවා ඔබ දැන් අර ගහකින් වැටෙන්න සූදානම් වෙන පඳු පාටට හැරුණු කොළයක් වගේ ඊළඟට යම පුරිසාපිච තං උපට්ඨිත යම පුරුෂයෝ ඔබ පිළිගන්න ලෑස්ති වෙලා ඉන්නවා. උයෝග මුඛේච තිට්ඨසි. උයෝග මුඛය කියලා කියන්නේ දැන් ගමනක් යන්න පිටත් වෙලා දොරකඩට ඇවිල්ලා ඉන්නවා වගේ පරලොවට යන්න පිටත්ව යන්න සූදානම් තැනට ඇවිල්ලා දැන් ඔබ ඉන්නවා. පාතේ යම් පිට තේන විජ්ජති. ඔබට මගට බතක් නැහැ. මග වියදමක් නැහැ. පාතිය කියලා කියන්නේ මගට වියදම. මග වියදම එහෙම නැත්නම් මගට බත. බත් මුලක් නැහැ. ඔන්න ඒ මහලු මිනිස්යාට සංවේගයක් ඇති වෙන විදිහට ඒ මුල් ගාථාව. ඔන්න ඊළඟ ගාථාව. සෝකරෝහි දීප මත්තනෝ ඒක නිසා ඔබ Tamanට දිවිනක් හරිගස්ස ගන්න. දිවිනක් පිටක් සකස් කරගන්න. කිප්පං වායම පඬිතෝ භව ඉක්මනින් උත්සාහ කරලා පඬිතෙක් වෙන්න. නිද්ධාන්ත මලෝ අනංගනෝ මල කඩ ඉවත් කරලා නික්ලේශී වෙන්න නික්ලේශී වෙලා තිබ්බං අරිය භූමියේ හිසි දිව්‍යමය ආර්ය භූමියට පැමිණෙන්නේ දිව්‍යමය ආර්ය භූමිය කියන එක ඔය පොත්වල තෝරන්නේ නිකන් දිව්‍ය ලෝක නෙවෙයි ඔය අනාගාමී අය යන ඒ සුද්ධාවාස නමින් හැඳින්වෙන බ්‍රහ්ම ලෝකයි ඒ ලෝකවලට එන්න කියලා. ওই විදිහට ඒ ගාථාව දාල බව සඳහන් වෙනවා. ඊළඟට ඒ ගාථාල මේ මහලු මිනිසයා ඒ ගවගහතක පුත්‍රයා සෝවාන් වුණා කියලා කියනවා. සෝවාන් වෙලා. නමුත් ඔන්න එතනින් ඉඳලා තව යනවා ඉදිරි දවසටත් දාණයට ආරාධනා කළ අර දරුවන් තමගේ පියා වෙනුවෙන්. දෙවෙනි දවසෙත් අර වගේම බුද්ධ ප්‍රාණ සංඝයා වහන්සේලාට දානීය පූජා කරලා බුදු පියාණන් වහන්සේට ආරාධනා කළා අනුමෝදනාවක් කරන්න කියලා පියාට. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ වදාළ ගාථා දෙක තරමක් දුරට අර කලින් කියාපු ගාථා වලට සමානයි. විශේෂ වෙනස්කමක් වශයෙන් අපිට කියන්න තියෙන්නේ ඒ මුළු ගාථා නැතත් ඒ දෙවෙනි ගාථාව අවසාන වන්නේ අර මුල් එකේ කිව්වේ දිබ්බං අරිය භූමි ඒ හිසි කියලා කියන එකයි. මේක කිව්වේ නපුන ಜಾති ජරං උපේ හිසි. මේ කියන විදියට වීරය කළා ඉක්මනින් පඬිතෙක් වුණොත් ඔබ නැවතත් උපතකට ජරාවකට පැමිණෙන්නේ නැත. මේක ඊට වඩා ගැඹුරු විදියට අහිතකාවදින විදියට ඒ ගාථාව කිව්වා. ඒ ගාථාව සහිත ඒ දේශනාව අහලා ගාථාදික පමණක් නෙවෙයි අපිට හිතා ගන්න තියෙන ඒ ගාථා ගැන සඳහන් වුණාට ඊට කලින් බුදු පියාණන් වහන්සේගේ දේශනා විලාසය අනු ආනුපුබ්බී කතා කියලා කියන අනුපිළිවෙල කතා දාන කතා සීල කතා සග්ග කතා ආදී වශයෙන් ඒ අනුපිළිවෙල කතාවකින් පස්සේ සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේ මේ විදිහේ අවස්ථාවල දේශනා කරන්නේ ඉතින් අපිට හිතා ගන්න තියෙන ඒ දේශනාව අහලා අර මිනිසයා අනාගාමී වුණා කියලාත් කියනවා එතකොට මේ ගවඝාතික පුත්‍රයා අන්න කතාවේ දෙපැත්ත. ඉතින් අපි අර පටන් ගත්තේ කර්ම චක්‍රයයි ධර්ම චක්‍රයයිනේ. ඉතින් අර කර්ම චක්‍රයටම ඉඩ ලැබුණා නම් අර ගවඝාතක පුත්‍රයා අපාගාමී වෙන්නයි තිබුණේ. දැන් බුදු පියාණන් වහන්සේගේ ධර්ම චක්‍රය පිහිට කරගෙන අන්තිමට අනාගාමී වුණා. ඔන්න වෙනස. ඒක තුලමත් ගැඹුරු අදහසක් තියෙනවා. දැන් ඔතන ඉඳලා අපි ටික ටික විග්‍රහ කරන්න බලමු මේ කතාවත් ගාථාවලින්. දැන් මේ කතාවේ මුල හරියෙන් අපට හොඳටම පැහැදිලිව පේනවා අර දල ඝාතකයා ඊ타ත්ම ක්‍රූරාන්දමින් තමන්ගේ ආහාරයට මස් රසය නැති නිසා තමන්ගේ දිව පිනවන්න අර ගවයාගේ දිව කැපුවා. ඒ කොයිතරම් ක්‍රූර දෙයක්ද. ඉතින් කොට අන්න ඒ ක්‍රූරත්වය නිසා ඒ විපාකය එතනම ලැබුණා. ඒ බඳු විපාක සමහර ওই ධර්ම කතාවල කුතිකුත් සඳහන් වෙනවා. මේ කාලේ පවා ඒ බඳු දේවල් මේ පිනතුන්ට අහන්න ලැබෙනවත් ඇති. ඒකට කියන්නේ කම්ම සරික්ඛක විපාක කියලා. කර්මය හා සමානම විපාක. ගේ පිටිපස්සේ අර ගවයා දිව නැතුව එහාට මෙහාට දුවනවා. ගේ ඇතුලේ මේ ගව ඝාතකයා දිව නැතුව එහාට මෙහාට දුවන ගවයා වගේ බෙරිහන් දිදි. ඔන්න කොහොමද එතකොට කර්මය හරියටම ගැලපෙනවනේ. ඉහිලා එනට අන්තිමට නිරේ. එතකොට මේ निराදුක පිළිබඳ පූර්ව දර්ශනයක් පෙරහුරුවක් සංදර්ශනයක් තමන්ගේ භාර්යාවටත් පුතාටත් වෙන්නවා ඒ ගව ඝාතකයා. එතකොට ඒ සංදර්ශනයෙන් බය වෙලා ඇති වුණු සංවේගය නිසා තමයි අර දරුවා අම්මට වැඳලා. එතන කියන්නේ අම්මට වැඳලා පිටත් වෙලා ගියා සදහටම. ඊළඟ අක්ෂරාණ වලට ගියා. කොයිතරම් සංවාගයක් ඇති වෙන්නේ නැද්ද? Tamanගේ මවත් ඇත්ත ඇරලා යන්නේ. ඉතින් කොහොම හරි ඒක ඒ පැත්තෙන් අපිට පේනවා. එතකොට ඒක අනුව හුඟක් හිතා ගන්න පුළුවන් මේ පින්වතුන්ට. සමහර විට මේ කාලේ ඊටත් වඩා ක්‍රූර අන්දමේ සත්ව ඝාතන වෙන බව මේ පින්නතුන්ට සිහියට නැගිනවා ඇති. ඒ හැම එකකටම මේ විදිහට විපාක නොවුනාට අපිට හිතා ගන්න තියෙන්නේ ඇතැම් විට අතීත මනුෂ්‍යාත්ම භාවය ලබා දෙන්න හේතු වුණු කර්ම ශක්තියේ දැඩි බව නිසා ඒකේ ශක්තිය නිසා තාම ඔරොත්තු දෙනවා පාප කර්ම ඇතැම් අයට. නමුත් වැටෙන වෙලාවට වැටෙනවා. වැටෙන්නේ නිරයට. එහෙම නැත්නම් තිරිසන් යෝනි ආදී විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒක අපි කවුරුත් දන්නවනේ. ඒ ධර්ම කතාවල් ආශ්‍රයෙන්. ඔන්න ඔකයි එතකොට ඒ කතාවේ මුල් හරියෙන් අපිට ගන්න තියෙන්නේ කොයිතරම් භයානක තත්වයකට මේ දවඝාතික කර්මය වගේම මස් රසයට ලෝභ වීම. ඒකේ ආදීනවත් අපිට පේනවා. දිව පිනවන්න. මේ දෙක එකට යන්නේ. ඉතින් දවඝාතකනේ කරන්නේත් මාංශ භක්ෂණය කරන අය සඳහායි. එතකොට ඒවා කොච්චර කෑවත් මදි නිසා තමයි බත් මස් රස නැතුව කන්න බැරි තත්වයකට අර දවඝාතිකයපත් වෙලා මස් නැතුව බතක් කන්න බැරි නිසා අර දවයාගේ දිව කැපුවේ. ඉතින් මේවා කාලය ඇති වෙන දෙයක් නෙවෙයි මස් කියන එක. එහෙමනම් එපා වෙන්න ඕනේ ඉස්සෙල්ලාම ගව ඝාතකයාට. ඉතින් ඔන්න ඔයවා ගැන හුඟක් මේ පින්නතුන්ට ඒ ආශ්‍රේණුත් හිතා ගන්න පුළුවන්. අපි එතෙන් ඒක ගැන නවත්තලා අපි ඊළඟට යමු මේ කතාවේ අනිත් කොටසට. ඒ වෙනුත් යම් යම් දේවල් ගන්න තියෙන නිසා මේක පොඩි කෙටි කාලය තුල. දැන් ඊළඟට බලමු අපි අර පුතා අන්තිමට රන් කදුවෙක් වුණා. වැඩි විස්තර නැතත් දක්ෂ විදියට දක්ෂ උපාදිලත් රන්කරුවෙක් වෙන්න ඇති. ඊළඟට ඒ දරුවන් ගැන හිතලා බලනකොට අන්න ඒ අමුතුවෙන් සඳහන් නැතුණත් ඒ දරුවන්ගේ ගුණවත් බව පියා වෙනුවෙන් කළ ඒ පින්කමෙන්ම අපට තේරෙනවා. කොයිතරම් වටින දෙයක්ද කියලා. දැන් මේ කාලේ ඇත්ත වශයෙන්ම අර මව්පියන්ටත් ජීවත්ව ඉන්න කාලෙත් හොඳට සලකලා මිය පරලෝක ගියාම අවුරුදු ගණනක් තිස්සේ සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීමේ අදහසින් දන් දීමේ චාරිත්‍රය තියෙනවා. සමහර අය ඇතැම් විට ජීවත් වෙ ඉඳෙද්දී මව්පියන් ගැන නොතකා තම තමන්ට කැමති හැටියට විදේශගත වෙලා හොඳට සැප විඳලා මියපරලෝ ගියා කියලා අහන්න ලැබුණාට පස්සේ ඇවිල්ලා ලෝකෙට පෙන්වන්න එහෙම දාන දෙන ඇති. නමුත් ඊටත් වඩා දුර්ලභ සංකල්පයක් තමයි ජීවමාන තමන්ගේ මව්පියන්ට මව්පියන් වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම උපස්ථානය තමයි ඒ ධර්මයේ බුදු පියාණන් වහන්සේම දේශනා කළා තියෙනවා මීට කලින් අවස්ථාවල මේ පින්නතුන්ට කොතිපුත්තේ දේශනා අහන්නත් ලැබිලා ඇති බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක ප්‍රකාශ කළා තියෙනවා ලෝකයේ දෙන්නේ කියන අය පහසුවෙන් උපස්ථාන කරලා රත් උපකාර කරලා පිරිමහන්න බැරි. ඒ කියන්නේ ප්‍රතිඋපකාර කළගුණ සලකලා ඉවර කරන්න බැරි දෙන්නෙක් ලෝකේ ඉන්නවා. ඒ කවුද? මමයි පියයි. ඊළඟට ඒක සවිස්තරව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා පුදුමාන්දමින් යම් දරුවෙක් යම් පුතෙක් අවුරුදු 100ක් වයස ඇති පුත්‍රයෙක් තමන්ගේ මවත් පියාත් දෙවුරෙන් හිඳවාගෙන ඒ අයගේ සියලුම නෑම් ඇඟිලිම් මල මුත්‍රා ඇදීම් ආදී හැම එකක්ම කරමින් උපස්ථාන කරමින් අරගෙන ගියත් ඒත් අර මවටත් පියාටත් නැහැ ගෙවලා නිම කරන්න බැරිය. ඒ වගේම යම් පුත්‍රයෙක් තමන්ගේ මවත් පියාත් සත්‍රුවණින් පිරුණු මේ මහ පොළොවේ අධිපතිකමට රජයිසුරු ලබා දුන්නත් ඒත් ගෙවන්න බැරිය නෑ. නමුත් යම් පුත්‍රයෙක් සද්ධාව නැති මව්පියන් ශ්‍රද්ධාවෙහි පිහිටෙව්වොත් සද්ධා ගුණෙහි ශීල ගුණ නැති ශීලය නැති දුස්සීල මව්පියන් ශීලෙහි පිහිටුවා ලිව්වොත් එවැගේම පරිත්‍යාග ගුණ නැති මව්පියන් ත්‍යාග ගුණෙහි පිහිටෙව්වොත් ප්‍රඥාව නැති මව්පියන් ප්‍රඥාවෙහි පිහිටෙව්වොත් ඒ පුත්‍රයා අර මව්පියන්ට උපකාර කළා පමණක් නෙවෙයි සෑහෙන පමණ උපකාර කළා පමණක් නෙවෙයි පමණටත් වඩා උපකාර කළා වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන් බොහෝ විටෝක සඳහන් වෙන්නේ ඒ පුත්‍රයෙක් දැන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වගේ පැවිදි භූමියටපත් වෙලා ඒ සියල්ල අර කියාපු ගුණ ධර්ම වලින් සම්පූර්ණ වෙලා මාට පියාට ඔය කියාපු ආකාරයෙන් උපකාර වීම තමයි උත්කෘෂ්ඨම මට්ටම. දැන් මෙතන මේ දරුවන් කලේ මොකද? බුදුරජාණන් වහන්සේ අඳුනගත්තා, තුනුරුවන් අඳුනගත්තා, ත්‍රිවිධ රත්නය අඳුනගත්තා, එතකොට අර ඔය වගේම තද්ධා වගේම අන්න මෞපිය උපස්ථානය පිළිබඳ යම් කිසි ගැඹුරු සංකල්පයක් ඇති වෙන්නේ නැති. කෘතඥතා වශයෙන් එහෙම සිහිපත් කරගෙන තමයි පියාණන් ගෙන්නවලා ඒ වෙනුවෙන් අර ජීවපත්යක් දුන්නේ. මතක භත්ත නෙවෙයි මැරෙනකම් බලන් හිටියේ නෑ. ජීවපත්ත වශයෙන් ඒකේ ආනිසංස වශයෙන් තමයි අර කියාපු ශ්‍රද්ධාව නැති ඒ ගවඝාතක පුත්‍රයා ශ්‍රද්ධාවෙන් වැඩුණා. සීලය නැති එනත්තා සීලයෙන් වැඩුණා. පරිත්‍යාග නැතිව තිබිලා පරිත්‍යාග ගුණයෙන් වැඩුණා. ඊළඟට ප්‍රඥාව සම්පත්තිය කෙලවර තමයි අර අනාගාමී වුනේ. ඉතින් අන්න ඔය ධර්ම චක්‍රයේ ක්‍රියාකාරීත්වයත් අර දරුවන්ගේ අර මව්පිය උපස්ථානය ඒවත් අපිට හිතා ගන්න පුළුවන්. ඒවයි වටිනාකම. ඊළඟට අපි මේ ගාථාවල ගැඹුරු කල්පනා කරලා බලමු. අපිට පෙනෙන තරමින් බුද්ධ ඥාණයට ගොදු ගෝචර වෙන දේවල් අපිට එකපාරට කියන්න බෑ. බුදුරජාන් වහන්සේට පේන්නේ නැති මෙන්න මේ ගවඝාතක පුත්‍රයා තුල අතීත යම් උපනිශ්‍රේ සම්පත්තියක් කර්ම ශක්තියක් මේ විදිහේ පරිසරයක ඇති දෙඩි වුණත් මෙහෙම එකක් තියෙනවා කියලා එහෙම හිතිලා වෙන්නේ නැති අපිට මේ ගාථා වාසයෙන් පේන්න තියෙන ටික විතරක් අපිට විවරණය කරන්න පුළුවන් දැන් මුල් ගාථාවේ ඊට වශයෙන් ගාථා යුගල දෙකක් බුදු පියාණන් වහන්සේ දේශනා කළ බවයි පේන්නේ මේ දවස් දෙක ඇතුළත එතකොට පළවෙනි දවසේ ඒ දේශනා කළ ගාථාවේ මුල් පදේ මොකක්ද ඒ උපමාව ඊටාම ගැඹුරු උපමාවක් මේ මහලු උපාසකුන් නැහැ අමතලා කියනවා ඔබ දැන් පඳු පාටට හැරුණු කොලයක් වගේ. දැන් ගහකින් වැටෙන්න ළඟ විදියට වඳු පාට හැරුණ කොලේ පොඩ්ඩක් හුණගක් ආව හැටි ගැලවිලා වැටෙනවනේ. අන්න එතකොට ඒක අනුව තමන්ගේ මහලු ආයසේ தત્ත්වය තේරුම් කරලා දුන්නා. ඊළඟට එහෙම වැටුණට පස්සේ මොකද්ද වෙන්නේ? එහෙම නැත්නම් ඊළඟට යන තැන මතක් කරන්න තමයි යමපුරිසාපිච්ච තං උපට්ඨිත. ඔන්න දෙවෙනි පදයෙන් කියවෙනවා. යම පුරුෂය ඔබ පිළිගන්න බලාපොරොත්තු වෙන්න අන්න යන තැන පිළිබඳ යම් සංඥාවක් දුන්නා. අපිට හිතන්න තියෙන්නේ අර ගාව ඝාතක පුත්‍රයා කැමැත්තෙන් අකමැත්තෙන් හෝ පියාගේ රස්සාවට උදව් වෙන්නේ නැති. ඒ වගේම ගව මාංශ කමින් ඉතින් ඒ විදිහට ගත කරන්නේ නැති. ඉතින් ඒ විදිහටම ජීවිතය කෙලවර වුණා නම් යන තැනයි අර කිව්වේ. යම දූතිය දැන් ලෑස්ති වෙලා ඉන්න ඔබ පිළිගන්න. ඒ වගේම උයෝග මුඛේච තිට්ඨසි. දැන් හරියට ගමනක් යන්න පිටත් වෙලා ගෙදරට ඇවිල්ලා ඉන්න වගේ දැන් ඔන්න යන්න වෙලාවත් ඇවිල්ලා. හරියටම සූදානම් ඉන්නේ ඔබ. ඊළඟට පාතේ යම් පිටතේ නැවිජ්ජති. ඔබට මගට බතක් නැහැ, මගට වියදමක් නැහැ මේ යන්න ලෑස්ති වුණාට මොකද? ওই සංවේගය ඇති කළා මුල් ගාථාන් බුදු පියාණන් වහන්සේ. ධර්ම සංවේගය ඇති වුණා. තමන්ගේ తත්වය ගැන, තමන් ගැන, තමන් තුල කුසලයක් නැති බව මතක් කරලා දුන්නා. ඒකම අපිට හිතා ගන්න පුළුවන්. අර රවඝාතික පුත්‍රයාට අතීතය මතක් වෙන්නේ නැති. අර සංවේගවත්ව gederin දිව අවස්ථාව පියාණන් කළ ආරක්ෂාව ඒ ඔක්කොම මතක් වෙන්නේ නැති අර යම පුරුෂ කතන්තර තුලින්. ඔන්න එතකොට යම් සංවේගයක් ඇති කළා. සංවේගය තුලින් තමයි ධර්මයට නැඹුරු වෙන්න ලැබෙන්නේ. ඔන්න දෙවෙනි ගාථාව. සෝ කරෝහි දීපමත්තන දෙවෙනි ගාථාවෙන් අනු උත්සාහවත් කළා. මුල් ගාථාවෙන් තමන්ගේ தત્ත්වය පෙන්වුම් කරලා දුන්න සංවේගය ඇති කළා. දෙවෙනි ගාථාවෙන් උත්සාහවත් කළා. සෝ කරෝහි දීපමත්තන ඒක නිසා ඔබ තමාට දිවිනක් කරගන්න ඔබේ ජීවිත ඔරුව පෙරලෙන්න ළඟයි දිවිනක් සොයාගන්න පිහිටක් සොයාගන්න කියන එකයි සෝකරෝහි දීපමත්නෝ තමාට දිවිනක් සොයාගන්න කිප්පං වායම පඬිතෝ භව ඉක්මනින් උත්සාහ කළ පඬිතෙක් වෙන්න කිප්පං වායම පඬිතෝ භව ඊළඟට නිද්ධාන්ත මලෝ අනංගනෝ මලකඩ ඉවත් කරලා එතකොට මේ මහලු මිනිස්සයත් එක්තරා විදිහක පඬිතෙක් රන්කරු උපාධිය ලබාගත්තු කෙනෙක් ඉතින් ඒ පඬිතුකම උපකාර කරගෙන ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? නිද්ධාන්ත මලෝ වණංගනෝ. අර රන් කරුවෙකුට කරන්න තියෙන මේ මල කඩ ඉවත් කරලා ආභරණ හැදීමේ දක්ෂතාව මේ පුද්ගලයා තුල තියෙනවනේ. දැන් කරන්න තියෙන ඒක නෙවෙයි. නිද්ධාන්ත මලෝ සිතේ තියෙන මල කඩ ඉවත් කළා. කෙලස් නික්ලේශී වන්න. අනංගනෝ. ඊළඟට දිබ්බං අරිය භූමි මේහි එහෙම කළොත් නම් ඔන්න අර දිව්‍යමය ආර්ය දිව්‍ය භූමියකට යන්න පුළුවන් කියන එක බුදු පියාණන් වහන්සේ මතු කරලා දුන්නා. ඒක අහලා ඒ බුද්ධ දේශනාව තුලින් අනුමೋದනා බණ තුලින් ඇති වුණු ඒ තුලට හිත යවලා වෙන්න ඕන අර මිනිසයා සෝවාන් වුණා කියලා කියන්නේ. අපිට එහෙම හිතා ගන්න තියෙන්නේ. ඉතින් ඊළඟට දෙවෙනි අවස්ථාවේ ඒ දවස ගත කළ ආකාරය අපි දන්නේ නැහැ මේ මිනිසයා. ඉතින් අර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට උත්සාහවත්ව දැන් තියෙන්නේ මගේ හිත තනාගන්නේ කියලා අර ගුරුවරයා සතුටු වෙන අන්දමේ රන් ආභරණයක් හදාගත්තා. ඒ හපංකම මෙතෙන්ටත් යොදා ගන්න ඇති සමහර විට. ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ මෙසිත තැනීම පිළිබඳ කථාන්තරය කියන ඇතම් සූත්‍රවල සඳහන් කරන්නේ රන් කරූපමාවමයි. රන් කරුවෙක් යම්සේ ඒ ගින්නක් දැල්වලා දැන් රන් කරුව ඒ රන් ස්වර්ණාභරණ කර්මාන්ත ඒව ගැන දන්න අය දැකලා ඇතිනේ. ඒ අමු රන් කෑල්ලක් ගින්නට අල්ලලා පිඹලා ඒක රත් කරමින් විටින් විට පොඟවමින් වතුරේ දමමින් පිටින් මිට ඒක නිවෙන්න අරිමින් ওই විදිහට ක්‍රමානුකූල උත්සාහයකිනුයි රත්තරන් ආභරණ හදන්නේ. මේ බුදු පියාණන් වහන්සේ මේ උපමාව දෙන්න වෙන තැනක. ඒ වගේ ඒ උපමාව ආශ්‍රයෙන් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක් සිත තනා ගන්නවා නම් නිවනට හිත ඒ විදර්ශනා ආදී භාවනා කටයුතු වලට යෙදෙනවා නම් ඒකට අවශ්‍ය වෙන දේවල් සමාධිය, වීරය, උපේක්ෂාව. අන්න ඒ කාරණාවලට උපමා හැටියට මේ දක්වන්නේ. දිගටම සමාධිය වඩනව නෙවෙයි විටෙන් විට විටින් විට සමාද කලින් කල දැන් අර රන්කරුවා සැරින් සැරේට අර කරත් කරනවා සැරින් සැරේට වතුරෙන් පොඟවනවා සැරින් සැරේට අරක ටික වෙලාවක් නිවෙන්න අරිනවා ඒ වගේ විටින් විට ක්‍රමානුකූලව සමාධිය වඩන්න ක්‍රමානුකූලව වීරය වඩන්න ක්‍රමානුකූලව විටින් විට උපේක්ෂා මොනවා ඒතකොට ඒ රන්කර උපමාව ආශ්‍රයෙන්මත් බුදු පියාණන් වහන්සේ සිත තැනීම ගැන කියලා තියෙනවා අපි මේක අමතර කාරණයක් හැටියට දැක්ුවේ නමුත් මේක ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් අර ඥානවන්ත ගල්ඝාතික පුත්‍රයා එහෙම නැත්නම් මේ රන්කරුවා සමහර විට ඒ දවස දැන් තමා තුල සංවේගියත් ඇති වෙලා තියෙනවා සෝවාන් ඵලයටත් පිවිසිලා තිබෙනවා ඊතුරු හරිය සමහර විට එදා දවස කොහොම ගත කළාද අපි දන්නේ නැහැ දෙවෙනි දවසේ බණ අහලා අනාගාමී වුණා කියලා කියනවා ඉතින් මේක අපිට හිතා ගන්න තියෙන්නේ අන්න අර ධර්ම චක්‍රය ගැන කල්පනා කරලා බලනකොට මේව ආශ්චර්යවත් දෙයක් මේ ධර්ම චක්‍රය කියන්නේ ඉතින් අපි මේ ධර්මය ಗುಣ ගැන මෙනෙහි කරනකොට නිතර යොදන පද හයක් තියෙනවා මේ පින්නතුන් කවදත් මේ හැම දිනපතාම වගේ කියන ස්වාක්ඛාත, සම්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ. මේ ධර්මයේ තියෙන මහ පුදුම ගුණ. එතකොට කර්ම චක්‍රයේ අරහෙන් පෙරලෙන අතරේ බුදු පියාණන් වහන්සේ පෙරළුව ධර්ම චක්‍රය කොයිතරම් ප්‍රබලද කියතොත් ඒක දැන් ওই කොතිකුත් ඔය කථාන්තර ධර්ම කථාන්තර වලින් පින්නතුන් දන්නවා සමහරට බුදු පියාණන් වහන්සේ පොඩි උපදේශක් පොඩි ගාථාවක් කියලා සෝවාන් විතරක් නෙවෙයි රහත් වුණු අවස්ථාවල් හිටන් සඳහන් වෙනවා. අන්න ඒ ධර්ම චක්‍රය ආශ්චර්යය. මොකද ඒ ස්වාක්ඛාතයි බුදු පියාණන් වහන්සේගේ මුවින්ම ගිලිහෙනකොට ධර්මය හරියටම ස්වාක්ඛාතයි. ආය අඩුවක් පාඩුවක් නැහැ. ප්‍රත්‍යක්ෂ ඥානය තුලින් ඒ පුද්ගලයාගේ ආසය අනුසය ඥාන කියලා කියන හැම කෙනාගේම බුදු පියාණන් වහන්සේ ඒ බුද්ධ ඥානය යොමු කරනකොට ඒ හැම කෙනාගේම අතීත ප්‍රවෘත්ති ඔක්කොම පෙන්ලා ඉවරයි. අතීත කර්ම වේග අර්ම ශක්තියින් හොඳ නරක ඔක්කොම පෙන්ලා ඉවරයි. ආසේ ආනුසය ඥාන ඒ වගේම ඒ ಜಾතිවල භාවනා වැඩුවා නම් ඒවට උපකාර කරගත්තු කමඨහන් පවා බුදු පියාණන් වහන්සේට පෙන්වනවා. එහෙම අවබෝධය තුලිනුයි බුදු පියාණන් වහන්සේ කෙනෙකුට බණපදයක් දේශනා කරන්නේ. ඉතින් ඒක ඒ ස්වාක්ඛාත ගුණය ධර්මය. ඒ ස්වාක්ඛාත නිසාම ඒක බුදු පියාණන් වහන්සේ ස්වාක්ඛාත වශයෙන් දේශනා කරන ධර්මයේ සම්තිට්ඨික මෙලොවම අස්පනා පිටෙහි ප්‍රතිඵල දැකිය හැකි සත්‍යයක් තිබෙනවා. මහ පුදුම දෙයක් ඒක මේ ධර්මයේ පිළිබඳව. ඒ වගේම අකාලික කල් නොයවා එතන එතනම විපාක දෙනවා. ආයි පරලොව ගිහිල්ලා යන දෙයක් නෙමෙයි මෙතනම. එතකොට සම්දිට්ඨික අකාලික එහිපස්සික කියලා කියන්නේත් ඒ ධර්මයේ තියෙනවා එව බලව කියන ගතියක්. එව බලව. ඒක ධර්මයේ ක්‍රියාවට නගනවත් එක්කම එහි ප්‍රතිඵල Tamanට අත්දකින්න පුළුවන්. එහිපස්සික ඕපනායික කියලා කියන්නේ ධර්මයේත් තියෙනවා එකිනෙකට තල්ලු කරගෙන යන ගතියක් එකකට එකක් සම්බන්ධ වෙලා යනවා එක ගුණයක් පුරනකොට ඒකෙන් ගිහිල්ලා අනිත් එකට සම්බන්ධ වෙනවා ඒ වගේන අපි බොහෝ අවස්ථාවල මේ පින්තුන්ට කියලා තියෙනවා දීර්ඝ වශයෙන් ඉතින් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී සම්‍යක් දෘෂ්ටියෙන් සම්‍යක් සංකල්ප ආදී ඒකෙන් එකකින් එකකට පුදුම අන්දමේ සම්බන්ධයක් තියෙනවා ආයි කෙනෙක් ඇවිල්ලා තල්ලු කරන්න ඕනේ ඒක තැනකට දැම්මට පස්සේ ඒක අනු හරියට යනවනම් පඩි පෙලක් නගින කෙනාට එක පයක් උස්සනකොට ඊළඟ ඒක තියලා ඉවර වෙනකොට අනිත් කකුලේ ඉස්සිලා ඉවරයි. ඒ වගේ සම්මාදිට්ඨියට යනකොට ඔන්න සම්්‍යක් සංකල්පයට ලෑස්ති වෙලා. ඒක යනකොට සම්්‍යක් වාචා. ওই විදිහට ධර්මයේ කොතනින් ගත්තත් ඕපනායක ගුණයක් තියෙනවා. ඉස්සරහට තල්ලු කරගෙන යන ගුණයක් තියෙනවා. සම්දිට්ඨික අකාලිකේ හිපසිකෝ ඕපනායක ඊනාට ඒවා නිසාම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිනුව නැත්තං ඥානවන්ත පුද්ගලයෙක් නම් වැඩි උගත් කමක් නැතත් දැන් මෙතන නම් අර උපාධිධාරී ස්වර්ණකාරයෙක්. නමුත් එහෙම එකක් නැතත් සාමාන්‍ය ගොවියෙක් හෝ ඒවා. අතීතයේ අරගෙන ආපු අර පුණ්‍ය ශක්තිය තුලින් ඒ විදර්ශනා භාවනා අතීතයේ එහෙම වඩලා තියෙනවා නම් ඒ බඳු කෙනෙකුට අන්න ඒ නුවණැත්තෙකුට පච්චත්තං වේදිතබ්බෝ තමාට මේ සත්‍ය ධර්මයේ සත්‍යතාව දැන ඒවා ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අන්නේ ගුණය නිසා වෙන්න ඕන අපිට හිතන හිතා ගන්න තියෙන්නේ මේ මිනිසයා අපායට යන්න හිටි කෙනෙක් අනාගාමී වුණා. අපාගාමී වෙනව වෙනකොට අනාගාමී වුණා. ඉතින් ඒවයිනොත් අපිට යමක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි දැන් මේ කථාන්තරයේ ඔය එක පැත්තක් ධර්මයේ වටිනාකම. එතකොට අපි අර සාමාන්‍ය ගවඝාතක පුත්‍රයා කියලා කියනකොටම පුද්ගලයෙකුට අපි හම් අඩු ගැහුවා වගේ සමාජයෙන් කොම් වෙන කෙනෙක් කියලා හිතෙන්නේ. නමුත් මේ කතාව තුළ මහ පුදුම සාධාරණත්වයක් තියෙනවා. ගවඝාතක පුත්‍රයා ඒ අර තමන් වෙනුවෙන් දානය පූජා කළ දරුවන්ටත් වඩා කලින් අපිට හිතා ගන්න තියෙන්නේ මේ මිනිස්සයා ඊට කලින් ධර්මයක් ගැන ඉදිරිය නැතත් අතීත පුණ්‍ය ශක්තිය අනුවත් බුද්ධ දේශනාව හරියට එල්ල කළ නිසා අර වගේ තත්වයකටපත් වුණා. ඒ නිසා අපි ඒ වගේම කෙනෙකුට හංවඩු ගහන්න නරකයි කෙනෙකුට හැදෙන්න ඉඩ තියෙනවා. ඒකයි කිව්වේ අර බුදු පියාණන් වහන්සේ සංවේගය මතු කරලා දුන්නාට පස්සේ අර පුද්ගලයා අර තමන්ගේ අතීතයේ සංවේග කර අවස්ථාව සිහියට නගාගෙන මම මේ මමත් ඇතෑරලා ගියත් ඇතෑරලා ගියේ මේ විදිහේ දර්ශනකින් කොයිතරම් සංවේගයක් ඇතිවද ඒක අමතක වෙලා තිබුණ එක මතක් වෙන්නේ නැති. ඊළඟට අපාය බය ඇති වුණා එක්කම. අපාය බයත් සංවේගියත් එකතු වුණාට පස්සේ ඔන්න කරන්න තියෙන වැඩේ තේරුණා. දැන් ඉතින් හෙට යනවද හෙට මරණය වේද දන්නේ නැහැ. අදම මරණය වේද දන්නේ නැහැ කියලා හොබු සංවේගිකින් අපිට හිතා ගන්න තියෙන අර පුද්ගලයා ඒ බුදු පියාණන් වහන්සේ යම් ධර්මඥායක් මතු කළා නම් ඒක අනුව හිත යොදන්නේ නැති. කොහොම හෝ වේවා ඒ தත්වයටපත් වුණා. ඉතින් ඊළඟට ආයිත් අපි එන්නු අර කතාවේ මුල් හරියට ඒකේ තියෙන ඒ කථාන්තරය දැන් මිත්‍යා ආජීවයක් බව අපි කවුරුත් දන්නවා මාංශ වෙනදාම. මාංශ වෙනදාම මිත්‍යා ආජීවයක් වෙන්නේ මේ දැන් ඔය වසවිස වෙනදාම ආවිද වෙනදාම වගේම සත්ව හිංසාවට ඒක හේතු වෙන නිසා සතුන් මැරීමට හේතු වෙන නිසා ඊළඟට ඒ එක පැත්තක් ඒ ආජීව වශයෙන් බලනකොට දාගහත් එකයා කෙලින්ම අපාය මාර්ගයට යොමු වෙලා හිටියේ ඊට අමතරව දැන් මේ මාංශ රසයට ඇති උණු ඇල්ම ගැනත් කල්පනා කරන්න වටිනවා. මොකද මේ නොයෙකුත් විදිහේ තර්ක ඉදිරිපත් වෙන්නේ ඒ තර්ක ඉදිරිපත් කරන්නේ දිවෙනුයි. නමුත් අන්න ඒ දිව ගැන අපි දැන් ටිකක් හිතලා බලමු. මේ දිව කියන එක බොහොම සංවේදී ඉන්ද්‍රියක්. අපේ ශරීරයේ තියෙන ඊ타ත්ම සංවේදී ඉන්ද්‍රියක් මේ දිව කියන එක. දැන් හොඳ රස ආහාරයක් ගැන කියනකොට රසගාහාරය නැතත් දිව අගට මොකද වෙන්නේ? කෙලෙවුනනව නේද? අන්න ඒ විදිහේ දෙයක්. එතකොට ඒ තරම් සංවේදී ඉන්ද්‍රියක්. මේ දිව තුල හැංගිලා තියෙනවා අතීත සංසාරයේ අපි නොයෙකුත් ಜಾතිවල තිරිසනුන් වෙලා යක්ෂ රාක්ෂසින් වෙලා රස කර කර මස් කාපු ඒ අර කර්ම වේග මේවා එකතු වෙලා තියෙනවා. එතකොට ඔන්න ඒවා අවදි කරගන්න හොඳ අවස්ථාව තමයි මාංශය මේකට එකතු වුණා. දැන් මාංශයේ මාංශ රසයත් එක්ක තව යාළුවෙක් ඉන්නවා මත්පැන. ඔය දෙන්න එකට යනවනම් හුඟා දුර යන්නේ නැහැ කි. සුර ලෝකයට හොර පාරකින් යන්න තරමට දැන් ඔය මාංශ රසයයි මත් රසයයි එකට යනකොට ආයි අඩුවක් නැහැ. මෙතන මත් රසයත් නැතුවමයි මේ ගව ඝාතකයා හොඳට ආලා කියලා ඇවිල්ලා හිත තැම්පත් වුණු අවස්ථාවේ අර තරම් ක්‍රූර දෙයක් කළේ. ඔකට මත් රසයත් එක්කුණා මොනව කරන්න බැරිද? එබඳු දේවල් දැන් කොතිකුත් මේ සමාජයේ මේ පින්දුන්ට අහන්න ලැබිලා තියෙනවා. ඒවා දැන් සාමාන්‍ය සිද්ධි බවට පත් වෙලා තියෙනවා. තරුපායි හෝටල් ආදී සත්වෝද්‍යාන හෝටල් පිටිපස්සේ තියෙන ඕන වෙලාවකට නෙක් සතෙක් තෝරගෙන ඕනේ හැටියට මේසෙට ගෙනල්ලා කපලා ලුණු ඇඹුල ඇතුව හෝ නැතුව හෝ හැබැයි හැඳි ගැරුපු සහිත අනුභව කරන්න. ඉතින් ওই විදිහට ගිහිල්ලා යම් කිසි අවස්ථාවක් අර අතීතයේ ම්ලේච්ඡ යුගයට මාපසු යන විදිහේ රටාවක් ජීවන රටාවක් දැන් යනවා. ඒ වගේම ආජීවය ගැන හිතලා බලනකොට ඊ타ත්ම ලේසි ගොවිතැන තමයි සත්ව ගොවිතැන. දැන් බොහොම සත්ව ගොවි පළවල් වල සත්වයින් වපුරලා දින ගණනකදී කපා පාගා ගන්න සත්ව හොඳ ආශ්‍රයයක් ලබා ගන්න ක්‍රම විද්‍යාත්මකව දක්වලා තියෙනවා. ඉතින් ඒ විදිහ ආජීව වලින් බොහොම ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන්. හැම තැනින්ම ආධාර ලැබෙන්නේ හැමෝම කතා කරනවා අහන්න ලැබෙන්නේ අන්නේ බඳු අය ගැනයි. සමහරු ඒත් පුදුමයට වගේපත් වෙනවා. ඒ අය බොහොම දියුණු වෙනවා කියලා. මුදලින් එහෙම වෙන්න පුළුවන්. ගිහිල්ලා වැටෙන්නේ කොහෙද කියන එක ධර්මානුකූලව අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් අන්න ඒ ඒ හැම එකකටම ඒ විදිහේ ජීවිකාවලට අනුබලය ලැබෙන්නේ අපේ මේ දිවෙනුයි. මේ දිවෙනුයි. අර කියන මාංශ රසය, මස් රසයට තියෙන ලොල් බව නිසා අර තරම් ක්‍රූර දේවල් කරන්න පෙළඹෙනවා. ඒ වගේම ඒක මස් නැතුව කන්න බැරි කම, අර කුණු රහ නැතුව කන්න බැරි නිසාම අපි අර ගව ඝාතකයාට එහෙම නැත්නම් මාංශ මස් වෙලෙන්දට අපේ අනුග්‍රහය දක්වනවා. ඒක තමයි ওই ධර්මයේ කියලා තියෙන්නේ ප්‍රාණඝාත ශික්ෂාපදේ හරියාකාර රකින්නවා නම් පාණං නහානේ නච ඝාතයෙය්‍ය නචානුජඤ්ඤාහනතං පරේසං පරපණ නොනසන්නේය නොනසවන්නේය අනුන්ගේ පරපණ නැස්මට අනුදැන්මක්ද නොකරන්නේය ඉතින් දැනුවත් හෝ නොදැනුවත් හෝ අපිට එහෙම කියන්න බෑ නමුත් අපිට කොයි ආකාරයෙන් නමුත් අපිට මස් ඕන ආහාරයට ඉතින් ඒක කොතනින් හරි ලබා ගන්නත් ඕන කොහෙන් හරි ලැබෙන්නත් ඕන ඉතින් එච්චරයි. නමුත් ඔය ඔන්න ඔය මසට තියෙන කෑදරකම නිසා තමයි අත් වශයෙන්ම අපිට හිතා ගන්න තියෙන්නේ මේ ආජීවය මේ තරම් මිත්‍යා ආජීවයට මේ තරම් රුකුලක් ලැබිලා තියෙන්නේ. ඒකට තම තමන් කල්පනා කරලා බලන්න ඕන විශේෂයෙන්ම ගව ඝාතනය ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. තයෝ රෝගා පුරේයා සුමය ආදි වශයෙන් මුල් කාලේ තිබුණේ රෝග හතලු, රෝග තුනලු. අතීතයේ ඊටමත් ඈත අතීතයේ එහෙම කාලේ තිබුණු බව සඳහන් වෙනවා. ඔය දීර්ඝායුෂ්ක මිනිස් මිනිස්යෙන් ඉන්න කාලවල මහ පුදුම දේවල් ධර්මයේ සඳහන් වෙන මේ ලෝක ධාතුව පිළිබඳව. ඉතින් ඒවා බුද්ධ වචනේ වශයෙන් බලනකොට අපිට ඒවා පිළිගන්න සිද්ධ වෙනවා. මුල් කාලේ මිනිසෙයින්ට රෝග තුනලු තිබුණේ. ආසාව, බඩගින්න, ජරාව. ඔච්චරයි තිබුණේ. ආසාවල් ඕනෑකම් වල තිබෙනවා. ඊළඟට බඩගින්නක් තිබෙනවා. ඊළඟට ජරාවටපත් වෙන ඔච්චරයි ලෙඩ. නමුත් ඕවා 98ක් වුණාලු ගවයින් මරන්න පටන් ගත්තට පස්සේ ඉතින් ගවයින් මරණ එක ගැන විශේෂයෙන්ම ඒ ඉන්දියාවේ කොහොමත් ඒ බමුණන් අතර ඒ ඇත්ත වශයෙන් ගවයින් කියලා කියන්නේ දැන් මේ කාලේ අනු මේ ඉන්දියාවේ පරිසරයේ පමණක් නෙවෙයි මේ කාලේ මිනිස්සුන්ගේ ජීවිතය ගැන හිතලා බැලුවත් එළදෙන කියන්නේ කිරිමව්. එළදෙන කියන්නේ කිරිමව්. සමහර විට මවගෙන් බොන්න කිරි නෑ දැන් කාලේ. මුලින් ඉඳලම සමහර විට බොන්නේ එළදෙනගේ කිරි. එතකොට ඒ කිරිමව් එතකොට ඒ කිරිමව මරන්න තරම් ක්‍රූර වෙන එක ගැන පුදුමෙකුත් නෑ. තමහර විට ජීවමාන අනිත් මවුත් මරණ නිසා මේ කාලේ. නමුත් මේවායි විපාක කොයිතරම්ද කියලා හිතන්න ඕන. ඒ වගේ තමයි ගවයා ඊටාම අහිංසක සතෙක්. ඒවා ඔක්කොම බුදු පියාණන් වහන්සේ ඒ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ගව ඝාතනය, ඒ අතින් විශේෂම ගව ඝාතනය ආදී ඒ ධර්මයේ සඳහන් වෙනවා. ඇතා ගවය ආදී සාමාන්‍යයෙන් දියුණු මනසක් ඇති සතුන් මැරීම ඉතාමත්ම භයානකයි. ඒ පමණකින් හිතෙන්නේ නැහැ දැන් මාළුවා කියලා කියන්නේ. ඇතම් කෙනෙක් මස් කන්නේ නැහැ මාළු කනවා. මාළුවාගේ මස් බව දන්නේ නැහැ. මාළුවා කියන්නේ වෙනම සතෙක් එක්කොට. මස් තියෙන්නේ හරක ආදී ලොකු සතුන්ගේ මාළුවාගේ මස් නෙවෙයි. මාළු කන්නේ. ඉතින් කොයි හෝ වේවා අන්න ওই විදිහේ ඒ සංකල්පයේ මේකේ මුල තියෙන්නේ. මේකේ මුල තියෙන්නේ දිවියයි. ඉතින් ඒ දිවම තමයි නොයෙකුත් විදිහේ තර්ක ඉදිරිපත් කරන්නේ. නොයෙකුත් විදිහේ තත්වයක් තියෙන. අපි කල්පනා කරන්න ඕන අපි යන්නේ කොහාටද කියලා. එතකොට මේ ලෝකේ කොයිතරම් අර හිටි ගමන්ම මේවා පුම්බලා වගේ මහා දියුණුව ඇතිනවා වගේම හිටි ගමන් ආයෙත් ගසාගෙන යනවා මූදු වතුර හරියවිලා. අර ඔක්කොම සමෘද්ධිය ඇති වුණාට පස්සේ හොඳට ලස්සනට පෙන්නලා සමහරු මායාවේ ස්වභාවයක් ඒක උඩ දාලා ගහනවා වගේ දේවල්. ඉතින් කෝටිපතියෙක් වෙනවා දින ගණනකදී. අන්තිමට එක්කෝ මොකක් හරි භයානක අනතුරක් වෙලා මාරක අනතුරක් වෙලා අර පුද්ගලයා මැරෙනවා එක්ක පිටතින් අර අනතුරක් ඇවිල්ලා එහෙම නැත්නම් ඇතුළතින් යම්කිසි බරපතල රෝග පීඩාවක් හරියටම අර කම්මසරික්කතාව කියලා කියන කර්මයට කර්මානුරූප රෝග ඉබඳු ප්‍රවෘත්ති අපිට කොතිකුත් අහන්න ලැබෙනවා මේ කාලේ පවා භයානක අන්දමින් ගවඝාතනය කළ සතුන් මැරීම සමහර විට කුකුලන් ආදී මැරුන් ඒ අය පවා සමහර විට ඒ තමන් කළ ක්‍රූර වද වලට ඒවා මතක් වෙන මතක් කර දෙන අන්දමේ රෝග පීඩා වලට භාජන වෙලා මනාශයටපත් වෙන බව ඒව සමහර විට රහසැටියට හංගන්නත් උත්සාහ කරනවා මේ මිත්‍යා ජීවිතයට රුකුල් දීමට නමුත් මේවා සනාතන සත්‍යතාවක් කර්මය හේ යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පණ කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං ඔන්න බුදු පියාණන් වහන්සේ දෙන ගොවිතැන කර්ම ගොවිතැන බුදු පියාණන් වහන්සේ මතු කළ දෙන්නේ යම් ආකාරයකට වපුරනව නම් ඒ ආකාරයට කපාපාගා ගන්න ඕන කල්යාණකාරී කල්යාණං හොඳ දේ වපුරනවා නම් හොඳ දේ කපා පාගා ගන්න පුළුවන් අස්වැන්නක් ලබන්න පුළුවන් හොඳ අස්වැන්න. පාපකාරීච පාපකම්. පව් බීජ වපුරලා හොඳ දේවල් ලබා ගන්න බෑ කවදාවත්. ඒ වගේ පෙන්වන්නට. ඔන්න ඕකයි එතකොට බුද්ධ වචනය. ඉතින් කර්ම චක්‍රය යන භයානකත්වයෙන් අපිට පේනවා. අපේ ජීවිත සකස් කර ගැනීම, අපේ ආජීවය සකස් කර ගැනීම අපට අයිති දෙයක්. ආජීවය කියන එක නිකන් සිද්ධ වෙන්නේ නෑ. ඒකට ලොකු උත්සාහයක් දරන්න ඕන. ඒක සම්‍යක් ව්‍යායාමය මතු කරගන්න උපකාර වෙනවා සම්‍යක් ආජීවයට හිත යෙදීම. සම්‍යක් ආජීවය කියලා කියන්නේ ජීවිකා. ඇත්ත වශයෙන් කාටත් තියෙන ලොකුම ගැටලුව තමයි මව්පිය ආරක්ෂාවෙන් ඒකෙන් මිදිලා සමාජයට වැටුණාට පස්සේ තියෙන ප්‍රශ්නය තමයි රක්ෂාව. මව්පිය ආරක්ෂාව නැතුණ හැටි තමන් රක්ෂාව කරන්න ඕන. මොකද්ද ඒක ලේසි ඊළඟට ඉක්මනින් පහසුවෙන් පොහොසත් වෙන්න පුළුවන් එකයි තෝරගන්නේ. ඒවා ඔන්න ඉදිරිපත් කරනවා. මේ මේ තියෙන්නේ දවස් ගණනින් පුළුවන්. නමුත් අන්න අරකයි කාරණේ. ඒ තමන් වප්පන එකටම කපාපාගා ගන්න ලෑස්ති වෙන්න ඕන. ඉතින් අන්න එහෙම නුවණින් කල්පනා කරන්න ඕන සමාජය දිහා බැලන. ඉතින් ඒ ඒ ක්‍රූරත්වයම තමයි සතුන් කෙරෙහි දක්වන ක්‍රූරත්වයම තමයි එකිනෙකා කෙරෙහි දැන් දක්වන්නේ. දැන් ඇතැම් අවස්ථාවල් වල මිනිසෙයින්ට හදිසිය දැනගන්න ලැබෙනවා තමන් මෙතෙක්කල් රස කර කර යම්කිසි භෝජන ශාලාවක ගත්තු ආහාරය මිනිස්සු මාංශයක් බව. එතකොට ඉතින් වමනේ දාලවත් පිරිමහන්න බෑ. නමුත් තව ටිකක් යනකොට ඒවත් සාමාන්‍ය දේවල් බවට පත් වෙලා අර අතීතයේ එකිනෙකා මරාගෙන කෑමීම් ලේච්ඡ ගතිය මතුවෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම අර ජනගහන ප්‍රශ්නය නම් තියෙන්නේ. ඒක ඉතාමත්ම පහසුවෙන් විසඳන්න ක්‍රමය තමයි එකිනෙකා මරාගෙන කෑම. අතීතයේ උනේත් ඒකයි. අතීතයේ බොහෝ ජනගහන ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. අන්න ඒ තරම් කෲරත්වයකට මිනිසෙගේ සිත්පත් වෙන්නේ මේ පොඩි දෙයින්. මේ දිව මේක මේ තියෙන මාංශ රසය ඉවත් කරලා අර දැන් අර අර මිනිස්යාට එකපත් වේලක් අන්න බැරි වුණා මාංශ රසය නැතුව. හැමදාම ඒක කාලත් ඒත් මදි. ඉතින් ඒක රසයට රස තෘෂ්ණාව ඇති වුණාට පස්සේ කොහොම හරි ඒක කොහොමද කියන එක නෑ කොහොම හරි ඒක ලැබෙන්න ඕන. අන්න ඒක තුල තමයි ඊළඟට ඒ අනිත් ඒවට පෙළඹෙන්නේ. ඉතින් ඒක අපි කලේ නැතත් කවුරු හරි ලවා හරි කරවගෙන අපි ඒක තර්කානුකූලව ඒකේ වරදකුත් නැති කියන විදියට ඉදිරිපත් කරගෙන අපි ඒක රස කර කර වින්දනය කරනවා. නමුත් මේක තුල මේ සමාජයේ එන්න එන්නම ඒ ಗುಣ ධර්ම පරිහානිය මේ නොයිකුත් දේවල් වලට මේ ලෙඩේට මෙන්න මේ මේකත් හේතු වෙන්නේ කියලා හිතා ගන්න ඕන මේ සමාජ පරිහානිය. ඒ වගේම ආර්ථිකය පිළිබඳව මේ යන රැල්ල. Taman කල්පනා කරන්න ඕන නුවණින් කොයිතරම් ආධාර දුන්නත් යම් යම් ආධාර නොදිය යුතු පැතිවලුත් ආධාර දෙනවා මේවට. නමුත් අපට ඒව ඕනේ නැහැ. අපි අපේ ඒ අවංක ඒ ධර්මානුකූල ප්‍රතිපත්තිය පිහිට කරගෙන බුද්ධ වචනයට අනුව ජීවත් වෙනවා කියලා අධිෂ්ඨාන ශක්තිය. ඒකම තමයි ආජීවය රැකීමට ව්‍යායාමයක් විශාල විශේෂ වීරියක් අවශ්‍යයි කියලා කියන්නේ. නොයෙකුත් දේවල් තිබෙනවා. නමුත් අර හිතේ කෙලෙස් මතුවෙන ආකාරයට ඉඩ නොදින් ඒවට ඉඩ නොදෙන. එහෙම නැත්නම් අපිට පුළුවන් කෙනෙකුට පුළුවන් ආයුධ වෙන දාම කරන්න, වසවිස වෙන දාම කරන්න. ඒවයිනොත් ලොකුවට උපයා ගන්න පුළුවන්. ඒවත් මිත්‍යා ජීව හැටියට බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒත් සත්ව හිංසාවාදයට හේතු වෙන නිසා. ඒ අනුව එතකොට කල්පනා කරන්න ඕන මේ හැම එකක් තුළම අපි මේ බුදු පියාණන් වහන්සේගේ ධර්මය ගැන කොතිකුත් කතා කළත් ඒවා අනුව ජීවත් වෙන්නේ නැත්නම් කවදාවත් මේවායේ මේ මේ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න බෑ. කොට එදිනදා ජීවිතය තමන්ගේ ජීවිත රටාව සකස් කර ගැනීමේ ඒ වගකීම තමන් සතුයි. ඒ ආජීවය පිළිබඳව වගේම තමන්ගේ අර මාංශ රසය ආදී ඒවට තියෙන ලොල් බව යම්කිසි අදිෂ්ඨානයක් තුලින් ඇත්ත වශයෙන් තමන් යම් ප්‍රතිපත්තියක් රකින්නකොට ඒ ප්‍රතිපත්තිය තවත් ප්‍රතිපත්ති රකින්න ශක්තියක් වෙනවා උපකාරවත් වෙනවා මත්පැනට ලොල්ලුණු පුද්ගලයා ඒ මත්පැන පිළිබඳ ඒ ආසාව ඇතිහැරි අවස්ථාවේ පුද්ගලයාගේ හිත ලොකු ශක්තියක් ඇති කරගන්න පුළුවන් හිතට ඒක පිහිට කරගෙන ඉදිරියට යන්න පුළුවන් ධර්ම මාර්ගයේ ඒ වගේම තමයි මේ කියාපු කාරණයක් එතකොට මෙන්න මේ කොතිකුත් ධර්ම කතාවලින් අපට පේනවා මේවායින් යන්නේ අන්තිමට ඒ බුදු පියාණන් වහන්සේ දක්වලා තියෙන ප්‍රාණඝාත අකුසලයේ විපාක හැටියට ප්‍රාණඝාත අකුසලය ගැන කෙලින්ම කියනවා ලුද්දෝ ලෝහිත පාණී බොහොම රෞද්‍ර විදියට ලේ වැකුණු අත් ඇතිව සතුන් මරමින් ජීවත් වුණු පුද්ගලයා යන්නේ නිරය තිරිසන් යෝනිය പ്രേත ලෝකය අසුර ලෝකය ඔය හතරට යන්නේ ඊළාට යම් විදියකින් මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවත් අල්පායුෂ්ක වෙනවා කියලා කියලා තියෙනවා අල්පායුෂ්ක සංවත්තනික කියලා කියනවා. අල්පායුෂ්ක බවට හේතු වෙනවා ප්‍රාණඝාතය. ඒ වගේම සතුන්ට හිංසා කිරීම තුලින් නිතර රෝග පීඩා ආදී ඇති වෙන බව කියලා තියෙනවා. ඊළඟට ඒ වගේම මේ වාට නොයෙකුත් සාධක බුදු පියාණන් වහන්සේගෙන් පමණක් නෙවෙයි ඒ මහා 이르දිමත් මුගලන් මහරහතන් වහන්සේගෙනුත් ලැබිලා තිබෙනවා. ඊට කලින් අවස්ථාවලත් අපි මතක් කරලා තියෙනවා. ඊටමත් හොඳ සිද්ධියක් මේ ගවඝාතක කාරණයක් සම්බන්ධ එක් අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේත් ලක්කන මහරහතන් වහන්සේ ගිජුගුළු පහුවේ වැඩ වාසය කළා. එක දවසක් දමුගලම් මහරහතන් වහන්සේ ලක්කන හාමුදුරන්ට කිව්වා අපි යමු රජගහනුවරට පිණ්ඩපාතේ කියලා වඩිමු කියලා. ඊළඟට ගිජුගුළු පහුවෙන් බැහැගෙන යන අතරේ මුගලම් මහරහතන් වහන්සේ එක්තැනකදී පොඩි හිණාවක් පහළ කළා. මේ රහතන් වහන්සේලාගේ හිණාවල් ඊටමත් මාර්ථවත් පොඩි හිණාවක් මද සිනාවක් පහළ කළා. ලක්කන හාමුදුරුවෝ ඇහුවා මොකද මේ පොඩි සිනාවක් පහළ කළේ කියලා. ඒක බුදු පියාණන් වහන්සේ ඉදිරියේදී අහන්නේ කිව්වා. මම දැන් කියන්නේ නෑ කිව්වා. ඊළඟට මේ දෙනම දානි වළඳලා පින්ඩ පාති කරගෙන දානි වළඳලා විල බුදු පියාණන් වහන්සේ ළඟට වැඩම කළා. එතෙන්දී අන්න ලක්කන හාමුදුරුව මුගලන් මහරහතන් වහන්සේගෙන් අහන හැටියට මහනවා. ඇයි මේ ආවල්ලා වෙලාවේදී වහන්සේ අර මන්ද සිනාවක් පාළ කළේ? ඔන්න බුදු පියාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා ඉදිරිපිට මුගලන් මහරහතන් වහන්සේ කාරණේ හෙලි කරනවා. මම දැක්කා ගිජුගුළු පවුගෙන් බහින අතරේ අහසින් යනව ඇට සැකිල්ල. ඒ ඇට සැකිල්ලට ගිජුළු හිණියන් කපුටන් උකුස්සන් එයාලි ඉලයට අතරට අනිනවා. අර ඇට සැකිල්ල විලාප් කියමින් අඬමින් පියාඹමින් යනවා. මට ඒ වෙලාවට සිනහාවක් පහළ වුණා මේ විදිහේ සත්වයේ ආත්ම භාවයක් තියෙනව නේද කියලා. ඔන්න එතකොට ඒක කිව්වහම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන සංඝයා වහන්සේලා ඉදිරියේ මහණෙනි මමත් ඔය සත්වයා දුටුවා. ඔය පුදුම සත්වයා මමත් දුටුවා දිවසින්. නමුත් මම මේක ප්‍රකාශ නොකළේ. මම මේක කිව්වට පස්සේ ඒකෝ අපට පේන්නේ නෑනේ කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ මා කෙරෙහි හිත දූෂ කරගත්තා නම් ඒ අයට ඒක ඒක නරකට හිටිනවා එයාට අපාගත ගාමී වෙන්නත් පුළුවන් සමහර විට බුදු පියාණන් වහන්සේ බොරු කියනවා කියලා. අන්න ඒක නිසායි මම මේව නොකිව්වේ. දැන් මට සාක්ෂිකාරයෙක් හම් වෙලා තියෙනවා. මේ මේ බුදු පියාණන් වහන්සේ ඒක ආරම්භ කළෙත් මගේ ශ්‍රාවකයන් ඇස්සැතුව ජීවත් වෙනවා, නුවණ ඇතිව ජීවත් වෙනවා. මේ වගේ දේවල් මට පමණක් නෙවෙයි මගේ ශ්‍රාවකයන්ටත් පේනවා කියලා. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ සාක්ෂි ස්ථානයේ හිටියා. අර ඒ ඇටසැකිල්ලක් වගේ ගියේ ගවඝාතකයේ කියලා බුදු පියාණන් වහන්සේ හඳුන්වලා දුන්නා මේ රාජගහ නුවරම මේ රාජගහ නුවරම ගවඝාතකයේ ඒ ගවඝාතක කර්මය හරියට කිරීමේ ආනිසංස වශයෙන් එහෙම නැත්නම් විපාක වශයෙන් බොහෝ වස් ගණනක් බොහෝ වර්ෂ ගණනක් බොහෝ වර්ෂ සිය ගණනක් බොහෝ වර්ෂ දහස් ගණනක් බොහෝ වර්ෂ දස දහස් ගණනක් නිරේ පැහිලා දැන් මේ මේ ආත්ම භාවය ලබාගෙන සිටිනවා කියලාන්නේ විදිහට අර එතකොට අර ගවයින්ගේ මස් හූරලා දාලා ඇට සැකිලි ඔය කොතිකුත් ඔය මස් කඩවල වල දකින්න ලැබෙනවා. අන්න ඒ ඇට සැකිල්ලක් වගේ දැන් මේ මිනිස්සයා. හැබැයි අර අර කුරුල්ලන් අර සතුන අනිනකොට විඩාපති වූයේ ඒ ආත්ම භාවය දැන් අපිට සාමාන්‍ය පීවිහට පේන්නේ නැති පුදුම විදිහේ ජීවිත ජීව ආත්ම භාවයන් මේ ලෝකයේ තිබෙනවා. දිවස් ඇති අයට පෙනින්නේ. ඒ විදිහම තවත් කතාන්තරයක් ඒකම සඳහන් වෙනවා. මස් වැදැල්ලක් අහසෙන් යනවා. ඒ ගිජුලිහියන් කපුටන් අනිනවා. අර මස් වැදැල්ල කෑ ගහ ගහ අහසේ පියාඹිනවා. මොකද්ද මේ මස් වැදැල්ල? ඒත් යම් කිසි සත්ව ආත්ම භාවයක් අතීතයේ ගව ඝාතකේ. ඔන්න ඒ වගේම කුරුළු ඝාතකයන් ආදීන් පිළිබඳ ප්‍රවෘත්ති රාශියක් ඒකම සඳහන් වෙනවා. ඒ සතුන් මෙරීමේ විපාක වශයෙන්. එතකොට මේ මෙලව අර പ്രേත ආත්ම යක්ෂ ආත්ම වශයෙන් ලබන ඒවා ඒ කතරපු කර්මයේ වර්ග කොන අද කෙලවර විපාක අවශේෂ නියම විපාකයේ විඳින්නේ නිරයේ නිරාදුක් විඳලා විඳලා කල්ප ගණන් එහෙම නැත්නම් 10000 ගණනක් විඳලා ඉවර වෙලයි ඒ ප්‍රේතාත්ම භාවවල දිවස්තියට පමණක් පෙන්න ඒ తত্ত্বය ලබන්නේ ඊටත් මෙහා ඇවිල්ලා තමයි මනුෂ්‍යාත්ම භාවය ලැබලා අපට ඉඳ හිටලා අහන්න ලැබෙනවා යක්ෂයින් වගේ දරුවන් උපදිනවා ඊළඟට එදිනදා නොයෙකුත් විදිය අංග විකල පුද්ගලයින් අතපය නැති තව ලෙඩ රෝග අතීත කර්ම වේග අනුව භයානක කර්ම වේග අනුව පුදුම අන්දමේ ලෙඩ රෝග ඇති වෙනවා. ඔය යට තියෙන යන්න අර විදිහේ කර්මය කියලා හිතා ගන්න ඕනේ. එතකොට ප්‍රාණඝාත අකුශලී තාම බරපතල දෙයක්. ඒකයි ඒක පළවෙනි ශික්ෂාපදයේ හැටියට දක්වලා තියෙන්නේ. ඒකටම උපකාර වෙන දේවල් තමයි සත්ව හිංසාව. ඉතින් ඒ වගේ දැන් මෙතන ඒ හැම එකකටම මුල් වෙන්නේ අර එක්කෝ දැන් තිරිසන් සතාගේ ස්වභාවය තව එකෙක් ගිල දාන එක. ඒ තිරිසන් සතා සතා මැරෙනකන් ඉන්නේ නැහැ. ඇතැම් සතුන් ඉන්නවා සමහර විට අපිට දකින්නත් ලැබෙනවා. ඒ සතාගේ අවසාන දුක් යනවිල්ල ඇහෙන්නේ අනිත් සතාගේ බඩ ඇතුලේදී. දැන් ඔය කබරු එහෙම සතුන් සතෙක් ගිලිනකොට සමහර විට ඒ කෑ ගහ ගහ ගෙම්බන්න එහෙම අන්තිම හඬ ඇහෙන්නේ සතාගේ බඩ තුලින් වගේ. අන්න ඒ තරම් මේ පණ පිටින් ගිලින සිරිත තමයි සතාගේ තියෙන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ. යමෙක් තිරිසන් ලෝකයට වැඩුණාට පස්සේ ආයි ගොඩ එන එක බොහොම අමාරුයි කියලා. නියපිට පස් වගේ ඊටාම දුෂ්කරයි කියලා. මොකද හේතුව? ඒ අපායවල தત્ත්වය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අඤ්ඤමඤ්ඤ කාදිකායත්තවත්ති දුබ්බල කාදිකා. තිරිසන් ලෝකයේ වැඩි කොටම තිබෙන්නේ දැන් කරගුන් වගේ සතුන් නෙවෙයි මස් කන සතුන් පිළිබඳව අඤ්ඤමඤ්ඤ කාදිකා උනෝන් කාගනිමින්. ඒ වගේම දුබ්බල කාදිකා දුර්වලයා කාදන්නවා. විශේෂයෙන්ම මොහොදේ. මොහොදේ මසුන් පිළිබඳව ඒකට කියන්නේ මාත්‍යඥාය කියලා. ඒකෙන් තව කෙනෙක් ගොදුරු කරගන්නවා. එතකොට මෙන්න මේ මේ தത്വයට මිනිස්සය යනවා නම් ඒ මිනිස්සය ගමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර දැන් ඇත්ත වශයෙන් ඒ ඒක රටාවක් වෙගෙන යනවා. මලගිය සතෙකුගේ මස් වලට වැඩි කැමැත්තක් නැහැ. තිරිසන් සතුනුත් එහෙමයි. පණ පිටින් පණ ජීව රුධිරයත් එක්කම ගොදුරු කරගන්න එකයි තිරිසන් සතාගේ සිරිත. දැනුත් ඊ타මත්ම අලුත්ම මෝස්තරය තමයි ඒක. අලුත්ම මෝස්තරයේ සතෙක් අවසන් හුස්ම හෙලන්න කලින් ඒ සතාගෙන් ගන්න පුළුවන් මාංශය අරගෙන අපේ දිව පිනවන්න ඕනේ. ඒකයි අලුත්ම ක්‍රමය. ඔය හෝටල් වල එහෙම ඒවා මැරෙනකන් ඉන්නේ නැහැ. තම තමන් මේවා කරගන්නවා. ඉතින් ඒක අර හැඳියාරුපු ආදී බාහිරාව ටික ඉවත් වෙනකොට ඇත්ත වශයෙන් මෙතන තියෙන්නේ අන්න අර ම්ලේච්ඡ යුගයට ආපසු එීමක් තමයි. ඉතින් මේවා ගැන අපි නුවණින් කල්පනා කරන්න ඕන. මේ හැම එකක් තුලින්ම අපි මේ ලොකු ලොකු ගැඹුරු ගැඹුරු දේවල් අල්ලනවා. නමුත් එදිනදා ජීවිතයේ මේ සාමාන්‍ය හැටියට පෙනෙන නමුත් බොහෝ දුර යන මේ දුර්වලකම් හදාගන්න අපි උනන්දු වෙන්නේ නැහැ. ඒ විනෝට නොයෙකුත් තර්ක ඉදිරිපත් කළා. ඒවයින් ඇඟ බේර ගන්න බලනවා. ඇඟ බේරගත්තත් පින්නතුනේ හිත බේර ගන්න බෑ. එතකොට ඇඟත් අන්තිමට මේ භයානක කර්ම වලට හේතු වෙන යම් අවස්ථාවක නිසා ඒව කල්පනා කරලා දැන් මේ පින්නතුනුත් මේ වටිනා දවසේ යම්කිසි ශීලයක් සමාදන් වුණා. ශීලය කියලා කියන්නේ හීලෑකමයි. ඒ හීලෑකමට ඔය කියාපු කොයිවත් අයිති සතුන් මැරීමෙන් වෙන් වෙනවා හොරකම් කිරීමෙන් වෙනවා ඔය ආදී විරති වේරමණී කියලා වචනය නිරන්තරයෙන් මතක් කරගන්න ඕනේ මේ ශික්ෂාපදයක තියෙන වටිනාම වචනය තමයි වේරමණී කියන එක වේරමණී කියලා කියන්නේ වෙන්වීම කියන එකයි එතකොට කිරීම පහසුයි වෙන්වීම අපහසුයි වෙන්වීම අපහසු දේ කිරීම තුලින් තමයි අපිට අන්න අර ඒ ශික්ෂණයම තමයි අන්තිමට අපේ ජීවිත හැඩගස්වා ගන්න උපකාර වෙන්නේ හීලෑ කෙනෙක් වෙන්නේ අන්න එතකොට ඒකයි අර ඇතෙක් අස්වේක් හීලා කරන්න යන ඇත්ගොව්වෙක් අස්ගොව්වෙක් කොයිතරම් වෙර වෑයම් කළාද මේ සතා හික්මවා ගන්න වල් සතෙක් අපටත් එතකොට ඒ වෙන කෙනෙක් කිව්වට නෙවෙයි අපි අපිම ඒකට උපකාර වන්නේ තුනුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි බුදු පියාණන් වහන්සේ අපට දුක් දෙන්න කිව්වා නෙවෙයි අර කිව්ව හැටියට මේ දුකෙන් පෙළෙන සත්වයාට මේ ධර්ම චක්‍රයේ පිහිටෙන් දුක් කෙලවර කරගන්නයි බුදු පියාණන් වහන්සේ මේ ධර්ම චක්‍රය අපට මතු කරලා දුන්නේ. ඒකට අනුව මේ ශීලාදී ශික්ෂාපද වදයක් හැටියට කරදරයක් හැටියට නොවේ අපේම යහපත සඳහා අපේ යහපත කියනකොට මෙලොව යහපත පමණක් නෙවෙයි මෙතනින් කෙලවර වෙන්නේ ජීවිතයේ මෙතනින් කෙලවර වෙන්නම් කොයි විදියට ජීවත් වුණත් කමක් නැහැ නමුත් බුදු පියාණන් වහන්සේලා දක්වලා තිබෙන එපමණක් නෙවෙයි අතීතයේ යෝගීන් පවා මේ අනන්ත කාලයක් අපි සංසාරේ නොයෙකුත් ආත්ම භාවල උපමින් උපදමින් මැරමින් යන බව එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා නැතං කම්මං කතං සාදු යංකත්වා නානුතප් යංකත්වා අනුතප්පති යස්ස අස්සු මුඛෝ රෝදං විපාකං පටිසේවති යම් කර්මයක් කරලා ඒකට පසුතැවිලි වෙනවා නම් කඳුළු පී මුහුණෙන් ඒකේ විපාක විඳිනවා නම් ඒ කර්මය හොඳ කර්මයක් නෙවෙයි. එතකොට ඇතම් කෙනෙක් කියන්න පුළුවන් දැන් මේ අපි මේ කර්මය කළාට ඊළඟ ආත්ම භාවය උපන්නා අපි දන්නේ නෑනේ අපි නෙවෙයි. එතන අපි කතාවක් නෑනේ මතක නෑනේ. එතකොට මෙහෙම වෙයි කියලා බේරෙන්න බෑ. විඳින අවස්ථාවේ අනේ කොහොමද මේක උනේ කියලා දන්නේ නැහැ. නමුත් ඒ වින්දනය තුල දුකක් Tamanට අයිති වෙනවා. ඒකට දැන දැන මේ කරපු එක නිසා තමයි යම් අවස්ථාවක නොදැන හෝ අහවලා කළයි කියලා දැන නැතුණත් Tamanට විඳින සිද්ධ වෙන්නේ. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා දෙන්නේ. ඉතින් අර දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ පොඩි කාලේ අපි දන්නේ නැතුව යම්කිසි දෙයක් අගුණ දෙයක් අපි කාලා තියෙනවා. ඒක මේ ඇවිල්ලා අන්තිමට සමහර විට මේ කාලේ කියන ඔය පිළිකා ආදී රෝගයක් ඉතින් ඔන්න එතකොට මතක් වෙන්නේ අනේ අපි මේ හොඳ රස ආහාරයක් අරගෙන තියෙන්නේ පස්සේ මේ වෛද්‍යවරයයි කිව්වේ මේ தত্ত্বය මේකයි හේතුව කියලා. ඒ වගේ බුදු පියාණන් වහන්සේත් අපිට ලෝකයාට පෙන්වුම් කරලා දෙනවා. දැන් මේ හොඳින් සනීපෙන් වගේ හිටියට මේ දෙරේට ඕන කරන මේ යම්කිසි විෂ බීජයක් මේ හිතේ තියෙනවා. ඒක ඉවත් කරන තුරු නිරෝගී වෙන්න බෑ. අන්න මේ විදිහට කල්පනා කරලා එතකොට අර නොයෙකුත් තර්ක විතර්ක වලින් නැවත උපන්නට ඒ අපි නොවේ කියලා හැම බේරෙන්න බෑ. කර්මයේ විපාක Tamanට ඒ වගකීම ගන්න වෙන යම් අවස්ථාවක මේ විදිහට කල්පනා කරගෙන තමන්ගේ ජීවිකාව හරිගස්ස ගන්න අතර මේ හැම එකක්ම කරන්න යන අර අර මහලු කුවඝාතක පුත්‍රයා අවසාන අවස්ථාවේ නියම පඬිතෙක් වගේ දැන් මේ කාලේ පඬිතියා කියලා කියන්නේ දැනුගත්කම්. මෙතනම පඬිතියා කියලා කියන්නේ දැනුගත්කම් වලට නෙවෙයි මෙතන බුදු පියාණන් වහන්සේ ඉක්මනින් උත්සාහ කරන්න කිව්වේ. අන්න අර සිත පිරිසුදු කර ගැනීම, නිද්ධාන්ත මලෝ අනංගනෝ. ඒකයි පඬිතකම. නියම පඬිතකම ඒකයි. එතකොට අන්නේ විදිහේ පඬිතෙක් වෙන්නයි මේ අපි මේ මේ හැම කෙනාටම ආරාධනා කරන්නේ කිප්පං වායම පඬිතෝ භව කියන මේ පාඨය තමගේ ජීවිතයට ආදර්ශ පාඨයක් කරගන්න වටිනවා මේ ගාථාවලින්. එතකොට මෙතෙක් වේලා මේ පින්නතුන්ට තම තමන්ගේ ජීවිකාව එදිනදා දිවි පැවතුම් සකස් කර ගැනීමටත් උපකාර වන්නා වූ මේ ධර්ම චක්‍රිය ඇති ආශ්චර්යත්වයක් පෙන්වන්න පෙන්වුම් කරන්නා වූ මේ ධර්ම දේශනාව තුළින් යම් මේ පින්නතුන්ට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ආදී නිවනට උපකාර වන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මතු කර ගන්න හේතු වුණා නම් ඒ සියල්ල උපකාර කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් පිහිට කරගෙන ඉක්මනින්ම මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින්වත් මිදලා උතුම් අමාමහ නිවන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් ලබා ගැනීමට මේ කුසල ශක්තිය ඒකාන්තයෙන්ම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න ඕනේ. එසේම යම් තාක් විශ්වයේ අවීචයේ සිට අගනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණීය කුසලයේ අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙනවා නම් එහෙම කෙනෙක්ම ඒ තුලින් තම තමන්ගේ ඒ කුසලයේ අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිගින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්න එත්තාවතා චම්මේ සංඝතං කියන සම්පදං දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු මම තම්පදං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තාටනි දුක්ඛාභයප්පත්තාටනි භයා සෝකප්පත්තාටනි සෝකා හුන්තු සබ්බේ විපානෝ දුක්ඛප්පත්තාටනි දුක්ඛාභයප්පත්තාටනි භයා සෝකප්පත්තාටනි සෝකා හුන්තු සබ්බේ විපානෝ දුක්ඛප්පත්තාටනි දුක්ඛාභයප්පත්තාටනි භයා සෝකප්පත්තාටනි සෝකා හුන්තු සබ්බේ විපානෝ ඉනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්ත්‍ය ඉනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්ත්‍ය ඉනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස වංචං වද්ධා පුචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.